ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සියලු කම් සැප හැර දමා නෛෂ්ක්‍රම්‍යයෙහි එනම් පැවිද්දෙහි යෙදෙන්නාටත් අසරණ දුගියාටත් මිය පරලොව ගිය ඇත්තන්ටත් පිහිටට සිටින්නේ ගිහියා වජිර ප්‍රභාත් විජයසිංහ පරිවර්තනය කළ ජීවිතය හැඩවෙන්න තිරුකුරල් කියවන්න කියන පොතෙන් තමයි ඒ අදහස උපුට ගත්තේ කතරගම දෙවියන් පිළිබඳ බොහෝ කවුගී ගයා තිබෙනවා. එස් සෙල්වරාජා සංගීතවේදියා, වාදකයා, ගුරුවරයා, ගායන ශිල්පියා නිරන්තරයෙන් ඉස්සර ගුවන් විදුලියට එනවා සරලගී වැඩසටහන් කරන්නට. ඔහු විසින් ස්කන්ධ කුමාර කතරගම දෙවියන් උදෙසා ගැයූ ගීතයක් මෙසේ ඉරිදා සංග්‍රහයට එකතු කරන්නට කැමතියි. මගේ කඳ දෙවි රජුනි දැකේ මගේ උණු කඳුලින් පුදම් මා දුක සෝකේ බලමු පාමුලේ මම ගතිරින් කරා හරිහර මගේ කඳ දෙවි රජුනේ කෙනෙකුගේ බුද්ධිය මැනීමට නම් ඔහුට බාධක ඉදිරිපත් කළ යුතුය. චරිතය මැනීමට නම් බලය ලබා දිය යුතුය. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ 1861 ඉඳලා 1865 දක්වා හිටපු ජනාධිපතිවරයයි එසේ කියන්නේ. අපි යොමු වන්නේ නිර්මලා රණතුංග වෙතයි. ඇයද ඉමිහිරි ගීත ගැයූ ඉතා හපන් ගායන ශිල්පිනියක්. ඇය විසින් ගායන ලද මේ ගීතය ඉරිදා සංග්‍රහයට එක් කරනවා කුලරත්න ආර්යවංශ මේ ගීත රචකයාගේ කවිපදය ගීපද රචනාව ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කළේ මනහර තනුවකින් යුතුව මේ නිර්මලා රණතුංග සුරේන වික්‍රමගේ ඔහු વિચારකෙක් චිත්‍රපට පිළිබඳ විවිධ දේවල් ලියලා තිනවා අලුත්ම පොතක් කියවන්නට ලැබුණා මధుර වසන්තේ සිනමා නාට්‍ය සාහිත්‍ය විශේෂාංග මේ පොතේ සුගතපාල සෙනරත් යාපා පිළිබඳ වෙනම ලියලා තිනවා ඔහු සමග කළ සාකච්ඡා සුගතපාල සෙනරත්යාපා හන්තානේ කතාව චිත්‍රපටය හාහාපුරා කියලා නිර්මාණය කළා. මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයත් මට මතක් වෙනවා. හන්තානේ කතාව චිත්‍රපටයට සුගතපාල සෙනරත් යාපාම ලියූ ගීතයක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තනුව යොදමින් නිර්මාණය කළා. එය ඉතා අපහසු ගීතයක් ගැයීමට විශාරද සනත් නන්දසිරි එකල මේ ගීතය ගායනා කළා. තවත් පිරිසක් ගායන වෘන්දයක් හැටියට මේ ගීතයට එකතු වෙනවා. ඉතින් අපි රස විඳිමු අද මහාචාර්ය සනත් නන්දසිරි එදවස විශාරද සනත් නන්දසිරි ගැයූ මේ ගීතය. Thank you. ගව්ව නැග ගාතේ වැලක පහස ලබන්නේ සදාතනික සිහින ලෝක මාතනි වේවා පැත මැලුම් ආඳු නෙතගා දහසිතුම් මල් ගවතා මහෝදයේ කඩුලු දොරින් දොරට වදින්නේ මාවත කුතු සාබරවන විට උදේ පාන්දර නැගිටලා රෑ නිින්දට යනතුරු වැඩ කරන විට ಭಾರತೀයයන් තමන්ගේ කෘතඥතාව භක්තිය පිරිනමනවා තමන්ගේ දෙවිවරුන්ට. එබඳු ගී භජන් ගීත හැටියටයි හැඳින්වෙන්නේ. ලතා මංගেশකර් මේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනිය මීරා භජන් ගීතයක් ගායනා කළා. ඒ බඳු ගීත සිය ගණනක් ඇය විසින් ගයා තිබෙනවා. මේ ගීතය හරිද්‍යානාත් මංගේෂ්කාර විසින් සංගීතවත් කොට තිබෙන්නේ. අපි අසා බලමු රස විඳිමු ලතා මංගේෂ්කාර් ගැයූ මීරා භජන් ගීතය. Thank you. සබාදහම දෙස ගැඹුරින් බලන කල ඔබට සෑමදේත්ම වඩාත් හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇති සබාදහම දෙස ගැඹුරින් බලන කල ඔබට හැමදේම වඩාත් හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇති භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින් මේ මහා විද්‍යාඥයා තමයි එසේ පවසන්නේ. සුබාදාමට අනවින කරතොත් සුබාදාම තුල මිනිසාද ඒ විපත්තියට පත් වෙනවා. කුමාරදාස සපුතාන්ත්‍රි මේ ලේඛකයා කවියා ගීපද රචකයා විසින් කාලයකට පෙර සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාට ලියූ ගීතයක් මේ. එම ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ පහලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා පොළොවේ උරුමේ කියමින් පිළිදී විහිගුම් ගුණදම් දහසින් මියනා සතනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් තනහේ ජය පැන් පුරමින් සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ සියන් හෙළනා මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල